සරයි ගෞරවණීය නැන් මාස්ටර් සද්දා බුද්ධ සම්මාසීනතු අද අපි මේ ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගෙන පවත්වාගෙන ආපු දවසේ භාවනා වැඩ පිළිවෙලේ ධර්මදේශනා වාරයේ සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙමි. සීලම දෙනවා ධර්මදේශනා සඳහා tempත් වෙලා ගරු කෞරවයෙන් යුක්තව සත්‍යාවෙන් සාදු කරනවා.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 හේතු වෙනවා ඒ වගේම ඒකට හැකි තර්ක න්‍යාය මේකුත් තියෙනවා යෙයි විපස්සනාවක් එහෙම නැත්නම් අනුමාන ක්‍රමයක් ඒ වගේම භාවනා කරනකොට අද්දක ගත හැකි සහ සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් අනුව මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ නැත්නම් සූත්‍රයේ තේමාව වශයෙන් සඳහන් වෙන්නේ සූර්යස්ස භික්කවේ උදේතෝ හේතම් පුබ්බංගමං හේතම් උබ්බ නිමිත්තං යතිදං අරුණුක්කං මානෙනි මේ සූර්යෝදාව කියන එක මේ මානවයාගේ නැත්නම් මහ පොළවේ ඉතිහාස කතාවේ මුල වෙනක් තියෙනවා සූර්යයා තමයි හැම එකටම ශක්තිය ලබලා දීලා තියෙන්නේ ඉස්සල්ලා මිනිස්සු වඳින්න පුතන්නේ සූර්ය දේවතාවන්ට. මොකද ඒක තමයි සියලුම ඉන්ද්‍ර ඒකට නායක කියන නම අරගෙන තියෙන්නේ. ඒ වගේම දවස පටන් ගන්නකොට ඉර නැගීමෙන් තමයි පටන් ගන්නකන්නේ. ඒ නිසා කාට කොයි ගතින් බැලුවත් ඒක හරි වැදගත් දෙයක්. ඉතින් සර්වඥන්සේ සඳහන් කරන වගේ වැදගත් දේවල් සිදු වෙනකොට මට පූර්ව නිමිත්තක් පූර්වංගම පෙරහැරක් පෙන්නලා ඉවමතුයි ඒසා සූර්යා ඔබ උදා වෙන්නේ ඉස්සර වෙලා පූර්වංගම වෙනවා පූර්ව නිමිත්තක් තියෙනවා ඒකට කියනවා අරුණ කියලා අරුණ එනකොට කෙනෙක් දැනගන්නවා තව මෙච්චර වෙලාවකින් සූර්යා උදා වෙනවා කියලා ඒව මේ පොබික්කවේ බික්කු සත්තස්ස භොජ්ජංගස්ස උපාදාය ඒ තම්පුප්පංගමං ඒ තම්පුප්ප නිමිත්තං යදිදං යෝනිසෝ මනස්කාරෝ ඒ වගේම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල බොජ්ජංග ධර්ම ඊ타මත්ම වැදගත් ප්‍රබල ආධ්‍යාත්ම විනාශ කරන සුළු නැම්මක් යම්මක් ඇති කරන දෙයක්. ඒ ඒ බොජ්ජංග ධර්ම පහළ වෙන්නේ පෙර නිමිති පහළ වෙලා. ඒක එක සැරේ කයින් ගියෙන්නම කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා කෙනෙක් දැනගන්න ඕනේ මේ අපි ගමන් කරන මාර්ගයේ ධර්ම પરම්පරාව වැඩිගෙන යනකොට ඒ ධර්මතා ජවනික රාශියක් ගමන් කරලා බොජ්ජංග බවටපත් වෙනකොට ඒක යම් යම් නිමිති වගේක් පහල කරනවා පූර්වංගම ලක්ෂණ වගේ පහල කරනවා ඒක තමයි යෝනිසෝමනස්කාරය එතන යෝනිසෝමනස්කාරයේ පහල වෙනවා නම් දැනගන්න ඕනේ දැන් මගේ ආධ්‍යාත්මය තුළ වැඩෙන ධර්මතා එතන සද්ධාදී ධර්මතා බුද්ධංග මට්ටමට මෝරණ්ඩයි හදන්නේ කියලා. ඉතින් ඒක ප්‍රතිපදාවක ස්වභාවය. ප්‍රතිපදාව කියලා කියන්නේ ඒක සරේ සිදුවෙන එකක් නෙවෙයි. ජවනිකා රාශියකින් තමයි ගැම්ම ගන්නෙ. ඒ ජවනිකා අතර සම්පූර්ණ න්‍යායක් තියෙනවා. ඒ න්‍යාය ਸਰවචන් වහන්සේට, පශිබුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට සෝවාන් මාර්ගය යනකටත් එකයි. ඒ න්‍යාය දන්නවනම් අපි කවදාකවත් අවස්ථාවාදී වෙන්නේ අපිට මේ ධර්මතා ඇදෙන්නේ නැතුව මේවා පහළ වෙන්නේ නැහැ. ඒ වෙන පිංකම් කරලා හරියන්නේ මේකම කරලා කරලා කරලා ඒක පෙරණිමිති පෙන්නලා පූර්වාංගම ලක්ෂණ පෙන්නලා තමයි ඒ ධර්ම පහළ වෙන්නේ නිසා ඒක මේ අපිට ඉක්මන් කරන්න බෑ. වෙන ක්‍රමයකින් අපිට ඒක උනන්දු කරවන්න බෑ. නිකන් පතල වැඩක් නෑ. ඒකට අවශ්‍ය පසුබිම අවශ්‍ය ආසන්න කාරණා නිමිති පහළ වෙනවා. පහකට පස්සේ ඊගාවට මේ අවදාළ ධර්මතාවයේ පාරමිතික වළක්වන්න කාටවත් බෑ. ඒ නිසා ඒ වගේ තියෙන න්‍යායක්. අන්නේ න්‍යාය දන්නගෙන භාවනා කරනකොට හදිසි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතන මේ ප්‍රතිඵල නොලැබුණා කියලා පශ්චාත්තාප වෙන්නේ. එයාට මේ ධර්මතාවය මේ සූර්ය සූත්‍රයේ පිටන ධර්මතාවය ලොකු මූල ධර්මයක් වෙනවා සර්වචනාංශ පිටපද ලොකු ගෞරවයක් ඇති කරනවා මේ කරගෙන යන වැඩ පිළිවෙලේ අපිට කළ හැකකුත් තියෙනවා ඒ කරගෙන යනකොට ධර්මයේමුත් අනුග්‍රහයක් ලැබෙනවා ඒ අනුග්‍රහය ඉක්මන් කරන්න අපට බෑ අපි කරගෙන යන වැඩ පිළිවෙල කොහොමද සීලෙමින් කරගෙන යනකොට අදාළ ධර්මතාව පිටෙන්න පටන් ගන්නවා විකසිත වෙන්න පටන් ගන්නවා එහෙම තමයි බුදු කෙනෙක් බුදු වෙන්නේ එහෙම තමයි බුද්ධඥානෙ ආගේ භූමියටපත් වෙන්නේ. මෙහෙම තමයි ශේක පුද්ගලෙක් අශේක භාවයටපත් වෙන්නේ. ඒකට අපි ඉවසීමෙන් යුක්තව කළ යුතු කාරණා අනුග්‍රහ සම්පාදනය කරලා දෙන එකයි කරන්න තියෙන්නේ. ඒ බව මම මේ කොච්චර මහන්සිලා කරගෙන ගියා වැඩේ සිද්ධ වෙන්නේ න්‍යායානුකූලව කියලා තේරෙන්නේ බොජ්ජංග මට්ටමේ. ඊට ඉස්සෙල්ලාට ගොඩාක් ඉල්ලීම් කරනවා මේක මම මෙච්චර කරලා තියෙනවා ඇයි මට මේක නැත්තේ ඇයි මට ඊයේ හම්බුණා අද එන්නේ නැත්තේ මම මට මේ අල්ලපු ගෙදර එකකට හම්බලා තියෙනවා ඇයි මට නැත්තේ ඉතින් මේ වගේ ගොඩාක් කනපින්නම් ගැහිලි ගොඩාක් හිටු කිලි අපේ ළඟ තියෙනවා ඒ අපේ හිතේ දැන් කොටස් උච්චංග මට්ටමට දියුණු නැති නිසා දියුණු වෙනකන් අපි ගහපදේ අපි නිකන් හටන් කරන්න හදනවා මේ මේ දේවල් කරනකොට මේ මේ දේවල් ලැබෙන්න ඕන කියලා ඔය කිසිම ධර්ම න්‍යායක් අපිට වග වෙන්න පොරොන්දු වෙලා නැහැ. ඒව වැඩ කරන්නේ ඒ සම්පූර්ණ විශ්වගත වෙච්ච න්‍යාය පද්ධතියක් මත ධර්ම න්‍යායක් මත චිත්ත න්‍යායක් මත ඉතින් සර්වඥාන්සේ බුදු වෙනකොට තමන්වාචේ නිවන් දකීම කියන පෞද්ගලික ශාසනය උපුදවාගත්ත විතරක් නෙවෙයි මේ සිදුවෙන යාන්ත්‍රණය දැකලා එහි යෙදී ගත කරන්නන්ට මේ වෙන්නේ මේකයි කියලා එක එකනා වශයෙන් හෝ සමස්ත මානවය වශයෙන් වැඩ පිළිවිලේ ව්‍යාකරණය පෙන්වන්න ඥානය පහළ වුණේ මෙන්න මේ න්‍යාය පිළිබඳ තියෙන වචනාකම නිසා. ඒ නිසා මේ න්‍යාය ਸਰවඥාතික න්‍යායක් නෙවෙයි ලෝක න්‍යායක්. උන්වහන්සේ ඒක අවබෝධ කරගත්තා. මොනුත් නිවන් දැක්කා. සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. කවුරු කොහොම කරත් සිද්ධ වෙන්නේ මේ න්‍යායට කියලා බණක් උගන්වන කර්ණකාරණුත් දීලා න්‍යායක් කියලා දීලා මේක තමයි sannivedaniyedi අවුරුදු මේ 2006 කියක් කරා අඛණ්ඩව අචින්නව දිගට පැවතිලා තියෙනවා. ඉතින් අපි කල් දෙනකොට ඉවසන්ට ඒක ආදාරනකොට ඒකට වෙලා ගන්නකොට අපි යම් තාක් දුරට භාවනා කරලා තියෙනවනම් ඒ තාක් දුරට න්‍යාය ඉගෙන ගන්න එකට වඩා සතුටුයි කියලා. මේ ආයෝජනය කරලා තියෙන්නේ බොහොම බරපතල මේ අතිස්පෝති පාක්ෂික ධර්මවල මෙන්න මෙතෙන් එනකොටයි Tamanda තේරෙන පටන් අරගන්නේ කරපු දේ ප්‍රතිපත්ති. එතෙන් එනකන් අපි කරනවා කරනවා කරනවා කරනවා සිසිසේත්ම සතුටු වෙන්න පුළුවන් මට්ටමක ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. බොජ්ජංග මට්ටමේදී තාම ආරේ භාවයටපත් වෙලා නැහැ. හැබැයි හොඳටම දන්නවා නියතයි දැන් යන්නේ මේ පාරට කියලා. මේ දිශාවට කියලා හිතේ විශ්වාසයක් ඒ පුද්ගලයාට ඇති වෙනවා. ඒ වෙනකොට එයා න්‍යාය පිළිගන්න ලෑස්ති. මෝරලා තමන්ගේ ධර්මතා තියෙනවා, අත්දැකීම් තියෙනවා, බණහිල තියෙනවා, බුදුහාමුදුරන්ගේ සූත්‍ර තියෙනවා. න්‍යාය පිළිගන්න ලෑස්ති. ඒකෝට අර තද තක්කුමුක්කෝ එහෙම නැත්නම් ආත්‍ත්‍ය කරගතිය අසහනේ නැහැ. ධන්නතාව කරන්න තියෙන වැඩ ඒක ඉතින් අර නිතිපතා කරන අභ්‍යාසයක් විදිහට එහෙම නැත්නම් ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව කරන අභ්‍යාසයක් විදිහට බොහොම ආදර ගෞරවයෙන් නැමිෂිර කරන කරන අභ්‍යාසයක් විදිහට යාර කරන්න පුළුවන් ගතියක් එනවා අන්නේ මේරිච්ච ගතිය ඒ ඒ තල තුනා ගතිය ඊට සතර සතිපට්ඨාන මට්ටමේ සතර හේතුපාද මට්ටමේ සත සම්‍යක් ප්‍රධාන මට්ටමේ පංචේන්ද්‍රිය මට්ටමේ පංච බල මට්ටමේදී ඉන්දිය වල ඉතර පේන්න බෑ. හැබැයි ක්‍රමික වර්ධනයක් තියෙනවා. අන්න ඒකේ කුඩු ගැනීමක් සාමාන්‍ය වශයෙන් වැඩි වීමක් වීමක් සිද්ධ වෙනකොට තමයි උජ්ජංග බට්ටවටපත් උනායි කියලා කියන්නේ. ඒක නිසා යෝගාවචරය මෙතෙක් කල ගත කර හොඳ නරක දෙකම කර කර ඉන්න ගතියේ නරක අයින් කරලා හොඳ පැත්තට එන එක ලොකු ආචාර විද්‍යාත්මකව වෙනසක් ඇති කරනවා. එහෙම නැත්නම් සමාජයේ පවතින සම්මුති ප්‍රමාණයට හොඳ මිනිහෙක් හොඳ ඉස්ත්‍රියක් වඩපත් වෙනවා. ඒකත් ඇත්තටම ලොකු ලොකු දෙයක් සමාජයට. නමුත් ඒ බුද්ධිලකවත් මන්නේ ලොකු දෙයක් නෙවෙයි. ඊට පස්සේ ආයතන ඉඳගෙන සමාද සමාධි ධර්මේ වඩනවා. එහෙම නැත්නම් සමතේ වඩනවා. ඒක ආධ්‍යාත්මික ජීවිතේ මේ ලෝකේ සතුට ශක්තිමත් පදමක් කියනවා දැන් කියලා තීතු කරනවා. තීතු කරාට පස්සේ මේ සීලේ ශක්තිය ඒ සමාධි ශක්තියට ඇතුව මෙයා සත්‍ය බෝධිපාක්ෂික ධර්මයට යොදවගෙන යනකොට ධර්ම තමයි ධර්ම විචය නැත්නම් අපි කියන ඔය මීමන්සා නුවණ එහෙම නැත්නම් ਵਿਚාරය සම්මා සංකප්ප මේ කියන ධර්ම පරිණාමයකටපත් වෙනවා. ඉන්නේ ඉන්නේ මේක මෝරන්න ගන්නවා. අන්නේ මෝරගෙන ගිහිල්ලා තමයි ඒක ධම්ම විචය සම්පෝඥංගේ පාඩපත් වෙනකොට ඒ කෙනා ගන්නවා එදා අතනින් මෙතනින් වැටහිච්ච පුංචි පුංචි කාරණා තමයි දැන් බොහොම ලස්සනට පිළිවෙලට එක දිගට සමීකරණයක් වගේ වැටෙන්න පටන් අරගත්තේ හදිසියේ වෙච්ච එකක් නෙවෙයි අතනින් මෙතනින් වෙච්ච දේවල් වෙන්න පටන් ගන්නවා. එතකොට තමන්ගේම භාවනාවේදී සිදුවෙන දේවල් පොතේ සඳහන් වෙච්ච එකත් එක්ක යම් ප්‍රමාණයකට ගලපලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම උදේවරු භාවනා කරනකොට හොඳ වෙනවා. හන්දෑවට හරියන්නේ නැහැ. එන්න සමහර වෙලාවට හරියනවා. සමහර වෙලාවට හරියන්නේ නැහැ. ඉස්සර හිතන්නේ මේක කිසියම් න්‍යායක් නැහැ. මේ අහම්බයක් කියලා. ආරම්භ කරන ඇත්තට ඒක හම්බයක් වගේ තමයි යන්නේ. නමුත් මේ බෝධිපාක්ෂික ධර්ම මට්ටමට එනකොට අර තේරෙන පටන් අර ගන්නවා අර අසම්බිතියෙදි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැරි මට්ටමක තියේදී දිගට කරගෙන ගියකට ලැබෙන අත්වාසිය තමයි දිගට කරගෙන ගියකට ලැබිච්ච ආශිර්වාදය තමයි ඒ ධර්ම කොටස් පොජ්ජංග මට්ටමටපත් වෙන්නේ. ඒ නිසා ඇති කරගත්ත දේ තමන් උපයාගත්තදී තමන්ට කී කරු නැතුව වරක ලැබෙනවා වරක නොලැබෙනවා තියෙද්දි මේක දිගට කරගෙන යනවා කියන එක තමයි මේක යෝගාචරය කරපු සත්පුරුෂ ගතිය. ඒක තමයි අපි ගොඩක් අඩු. මොකද ප්‍රතිඵල නැති උනට අපි අතලලා. ප්‍රතිඵල තියෙනකොට බොහොම සන්තෝෂයෙන් කරනවා. එහෙම කළොත් ධර්මතා බොජ්ජංග මට්ටමට නැගෙන්නේ නැහැ. ප්‍රතිඵල තිබුණා නැතත් නිතිපතා භාවනා කරන කෙනාට විතරයි ඒ හරියමේ තහ වැරදීමේ න්‍යායක් තියෙනවා. යෝගාවචරය ඒකේ මට්ටම් කරනවා. යෝගාවචරය ඒකේ තලතුණා කරනවා. යෝගාවචරය ඒකේ පරිචයකටපත් කරනවානේ න්‍යාය තේරුම් ගන්නේ ඔද්දංග මට්ටමට ගියාට පස්සේ. ඒ නිසා ඉතින්ද යනකම් ව්‍යාපාරයකට සල්ලි දානවා ලාභ නැහැ. තාම ලාභ නැහැ. වරින් වර පොඩ්ඩක් ලාභ හමුන ආය පාඩු. නමුත් දිගට කරගෙන කරගෙන යනකොට තමයි ව්‍යාපාරයේ දිගටම ලාභ දෙන ව්‍යාපාරය පිළිබඳ අත්දැකීම දිනුනේට පටන් ගන්න ඒ නිසා මේ ගොජංග කියන වචනය දැන් කරපු වැඩ ටික බෝධිය දිහාට නැමිලා චතුරාර්ය සත්‍ය අවබෝධයට නැමිලා එයා වැඩ කරන්න පටන් අර ගන්නවා ඒ ධර්මතා අපි ඊ පාර කතා කරා සති සම්බොජ්ජංගය ගැන ඒක දැන් තනියම නැගී හිටිනවා තනියම නැගී හිටලා මගේ හිත වැටුණත් මට මං කරපු පරණ භාවනා අත්දැකීම් නිසා සතුප්පාදේ කියලා ඉඳපු ගමන් සතිය පිහිටනවා. ඒ මේ හිතල කරන එක නෙවෙයි. ඉඳපු ගමන් අමෝර තැන් වලදී පාඩ සතිය පිහිටවට පටන් ගන්නවා. ඒකෝට තේරෙනවා අර වරද්ද වරද්ද සතිය පිහිටුවේ කියන වටනකම තමයි දැන් තේරෙන්නේ. ඒක නිසා උදාහරණයක් වශයෙන් කියනවනම් සාධිය ලෙඩක් ඇවිල්ලා ඒ භාවනා කෙරුවා හෝ බුද්ධාගම කියලා හෝ පින් කෙරුවා මොකොත් නැතුව සම්පූර්ණ චිත්ත පීඩාවටපත් වෙලා ඉච්ඡා බංගතයටපත් වෙලා ඉන්න වෙලාවක බව සමාඩ සතිය ඉදිරියටපත් වෙලා ඒ යෝගාවචරයට අම්මා අප්පට කරන්න බැරි විදිය වගේ ධෛර්යයක් හිතට එන වෙලාවක් එනවා. ඒක ඉස්සෙල්ලා නම් හිතන්නේ මේක කරපු ඔක්කොම ආධ්‍යාත්මික වැඩවලින් වැඩක් නැහැ. මම ඉවරටම ඉවරයි කියලා. නමුත් යම් මට්ටමකට භාවනාවට හිත යොදලා ආත්‍යාධිතිත කෙනෙකුට නම් අර කරදර හිමියට තේරෙම නැද පාර සතිය ඉදිරිපත් වෙලා කලියුත් කරලා ඒකට කියනවා සතුප්පාදේ කියලා ඒ ධර්මතාවයට සතිය මා මම සතිය වැඩිවි නැතුවට සතිය මාව අමතක කරලා නැහැ මට සතිය අරසාව තියෙනවා කියන தത്വෙට සතිය වඩාගත්තට පස්සේ ඒක අනිවාර්යයෙන්ම අපිත් එක්ක ඉන්න කල්යාණ මිත්‍රෙක් බාටපත් වෙනවා. අනිවාර්යයෙන්ම අපිම ගමනට අපිට තියෙන හැරමිටියක් වගේ එන්න පටන් අර ගන්නවා. අන්න එදාට අපිට සීල ආරක්ෂා විතරක් නෙවෙයි සමාධි ආරක්ෂා විතරක් නෙවෙයි ප්‍රඥා ආරක්ෂාව නැත්නම් ධර්මයේ තියෙන ඉහළම ආරක්ෂාව දැන් නිතරම මග පිටිපස්සේ තියෙනවා කියන උතුම් ගැම්මක්. ඔළුවේ යවුවත් මරන්න බෑ දැන්. ඒ ධර්මතාවය අරස කරන්න පටන් ගන්නවා. ආන එතෙන්ට එනකොට තමයි ඒ කෙනාට බුද්ධ ධර්ම සංඝ සහ තමන් රකින්න සීලය පිළිබඳ නොසැලෙන ශ්‍රද්ධාවක් එන්නේ. නිකම්ම නිකම් ප්‍රීති බන්දේජික තියලා පූජා කරන්න නෙවෙයි. අපහසුතාවයකදී අසරණ වෙච්ච වෙලාවක දෙවියෝ ගෙනත් දුන්නා වගේ පාරට සතියෙන්ට මම අරස කරන්න පටන් ඒක දිනුන ඒ මට්ටමට ආවට පස්සේ මට පුද්ගලික වචනෙන් කියනවා කියන්න තියෙන්නේ. නිවන් ලැබලා නැති වුණාට නිවන් ලැබපු කෙනෙක්ගේ ආඩම්බරය එනවා. නිවන් ලැබපු කෙනෙක්ගේ විශ්වාසය එන්න පටන් ගන්නවා. මම සතිය වඩන්න නැත්නම් මේ වෙලාවේ සතිය ඉදිරිපත් කර ගන්න කියලා දැඟලුවේ නැති වුණාට සතිය මාව අරස කරලා තියෙනවා. ආනේ ගැම්ම එනකොට තේරෙනවා ධම්මෝ විනානත්ති පිතා ච මාතා. ධර්මයේ අර වෙන අම්මෙක්ක් නැහැ. ඒක අරසාව තියෙනවා කිය. ඒ වෙනකොට ඒ වගේ සති සම්බොජ්ජංගයට යනකොට යෝගාවචරය ඒ සතිය සතුප්පාදී ඇති වුණාට පස්සේ ඉදිරිපත් වෙන ඕනම දෙයකින් ඉදිරිපත් වෙන වෙත පැමිණෙන ඕන අරමුණකින් යෝනිසමංසකාරය වටෙන් යනවා. කැලෑවදින්නේ පිටපොට යන්නේ කල යුත්ත මේකයි කියලා තේරෙන්න පටන් ගන්නවා නමුත් අපි සිනකක් මැද ඉන්න භාවනා කරපු එකනට ඒක තේරුණාට එයා ඒක පෙළගස්සන ගියාට ඉතුරු සිනකට තේරෙන්නේ නැහැ කොහොමද ඒක වෙන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා නමුත් යෝගාවචරයට තේරෙනවා තමයි භාවනා කරපු නිසා ධර්මාරසාවෙන් කටයුතු වෙනවා ඉතින් යාකට සතිය ඒ විදිහට අමෝර අවස්ථාවල දුෂ්කර අවස්ථාවල මතුවෙලා අපිට බුදුන් පෙන්නලා දෙන්න වගේ ධර්මයේ පෙන්නලා දෙන්න වගේ සංඝයා පෙන්නලා දෙන්න වගේ මම අමෝරා වෙන්න මුසීලිය දක්වපු නිසා මම අසරණ වෙලා නැහැ මම සසරණයි කියලා තේරෙනකොට මේ ධර්ම විචය කියන එක මේක ධර්මතාවයක් මිස බුදුහාමුදුර අපිට උදව් කළාවත් එහෙම නැත්නම් වෙන දෙයියෙකු උදව් කරාවත් මගේ පුළුවන් කාර්කමක්වත් නෙවෙයි ධර්මතාවයක්. මෙතන තියෙන හේතුඵල ධර්මතාවයක්. ඒක නිසා ඒ කොච්චර බණ භාවනා කරන්න ගියත් කරක සතිය නැත්තටම නැතුව මොන විදිහෙන්වත් හිතලවත් ගන්න බෑ. වරක හිතා ගන්න බැරි විලාපක ඌර්ණ සතිය අරසා වෙනවා. ඉසර හිතන්නේ මේක තන්නේ කරම කන බලන ගිහිලා කිසිම විස්තර කරන්න පුළුවන් ගතියක් නෙමෙයි කියලා. සතිය වඩලා ධර්මවිචේ සම්බොජ්ජංගය කියන එකෙන් අදහස් කරන්නේ ඒකේ නාන තේරෙන පටන් අර ගන්නවා. එහෙම වඩාත්ති සතිය වැඩෙන්නේ නැති වෙන්නත් නමුත් කාලය භාවනා කරන යනකොට නොසිතූ නොවිරු විදිහට සතිය වැඩෙන්නත් ඒක නිකන් අහඹයක් නෙවෙයි. ඒකේ ධර්මතාවයක් තියෙනවා. ඒ විචාර බුද්ධිය ඒ විමර්ශන නොවන ඒ ධර්ම විචය මතු වුණාට පස්සේ යාට තේරෙනවා දැන් ස්වභාව ධර්මේ මට නතු කර ගන්න පුළුවන් කියලා. ස්වභාව ධර්මයේ සිටින ඕන දෙයක් මට නතු කර ගන්න පුළුවන්. මොකද කලබල වෙන්නේ එයා දන්නවා මේ කිසිම දෙයක් ලෝකේ නොවිය යුත්තක් වෙන්නේ කවදාකවත් නොවිය යුත්තක් නෑ. අපිට ඉෂාත බඳගෙන අහන්න දෙයක් නෑ වෙන්නේ වෙන්න ඕනේ දෙයක්. ධම්ම විචේ තියෙන එක නම් කරන්නේ ඒ தත්වයට තෙදී මම මේකට හැඩ ගැහෙන්නේ කොහොමද බලන්න මිස පරිසර වෙනස් කරන්න යන්නේ වෙච්ච දේ වෙනස් කරන්න යන්නේ වෙච්ච දේ වෙනවා ඒ தත්වයට තේදී අපේ භාවනා ජීවිතෙන් කියනවා මම කාලසටහන වෙනස් කරපතු භාවනා කරනවා මට මේ තරම් අසාධාරණයක් වෙලා තියෙනවා මට මේ තරම් දුකකටපත් වෙලා තියෙනවා මට මේ තරම් ඉච්ඡා භංගත්වයක් ඇවිල්ලා තියෙනවා මං හිතුවේ එහෙම නෙවෙයි මට මේ අරසාව ලැබෙයි කියලා. නමුත් මම කාලසටහන වෙනස් කරනම දිගට කරගෙන යනවායි කියලා ලැබෙන්නේ. එයාට තේරෙනවායි යටින් ඕකෝඩුම න්‍යායක් යනවා කියලා. අන්න ඒ ධම්ම විචේ කොටසට එනකොට මේ සතියෙන් ධර්මයේ තේරුම් කර දීමට නැත්නම් මේ බුදුහාමුදුරුවෝ මේ ගැඹුරු සූත්‍ර දේශනා කරලා තියෙන කොටස් තමා වශයෙන් ණය විපස්සනා ක්‍රමයට අනුමාන ක්‍රමයට ආකාර පරිවිතක්කයට තර්කණයට දාගැනීමේ ඒ රසය එනකොට ඒකට ධම්ම රසය කියලා කියන්නේ සබ්බ රතං විනාති තමන්න තේරෙන්න පටන් ගන්නවා ඒ වැටහෙනකොට ඒ ධර්ම රසය මේ ලෝකේ තියෙන මොනම රසයකටත් වැඩිය වටිනවා නමුත් හදා බෙදා ගන්න කෙනෙක් නැහැ මොකද අනිත් ඔක්කොම මේ රූප වල රස බලමින් ඉන්නේ ශබ්ද වල රස බලමින් ඉන්නේ ගන්ධයේ රස බලමින් ඉන්නේ, දිවේ රස බලමින් ඉන්නේ, කයේ පහසේ රස බලමින් ඉන්නේ. ඒක ඇත්තට හිත නිදහසක් නැහැ. ධර්මතාවයක් දැක ගන්න. එහෙම නැත්නම් ධර්ම රසයේ විඳින්න. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ මේ අන්දේකට මණිකලක් හම්බුනා වගේ විඳින්නේ නැහැ. නමුත් භාවනා කරගෙන යන එකනට ඇත් දෙක වහගෙන රූප නොලැබුණත් කන් දෙකට ශබ්ද නැහැ වුණත් මනාප ගනුදෙනු නැති වුණත් දිවට රසමස උඩු නැති වුණත්, කයට පහස නැති වුණත් ධර්මයේ තේරෙන පටන් ගන්නකොට ධම්ම විචේ සම්බොජ්ජංගය මෝරලා එනකොට ගලන වතුරෙත් සද්ධර්මයේ තියෙනවා. පත්වින ගින්නෙත් සද්ධර්මයේ තියෙනවා. මහ පොළොවේත් සද්ධර්මයේ තියෙනවා. හමන උලගෙත් සද්ධර්මයේ තියෙනවා. ඉතියා ඉන්නේ ඒක උකහා ගන්න ස්වරූපේ. මේ බුදුහාමුදුරුවෝ 18 රියන් වැවිලා සැස්වි දවලන මං ඉදිරි පිට බණ කියනවා නෙවෙයි. මේ පාරායන ඉන්න අසුචි පිළ දැක්ක. ඒකින් ගන්න තියෙන ධර්ම කොටස ගන්න. එහෙම නැත්නම් පුරුෂයෙක් සම්පූර්ණ කාම දනවන ස්ත්‍රී රූපයක් රංගනයක් හංගනවා දකින්න බලනකොට හොඳටම බීලා සංගීත භාණ්ඩ වයමින් සංගීතයට මත් වෙලා නටන රූපේ දැක්කත් එයා ඒකෙන් ගන්න ඕන එක දන්නවා ඒ චීන දේ මොන රූප දෙයක් නැතුව ගන්න ඕනේ කියලා දන්නවා මොකද හේතුව එයා ඒ ධර්ම විචි වෘදු කළා තියෙන නිසා ඒ නිසා ඉදිරියේ තියෙන රූප නෙවෙයි වැදගත් වෙන්නේ ඒක රූපත් පඨවි ආපෝ තේජෝ වාය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ශබ්ද ගන්ධ රස රූප වෙන්න පුළුවන් කොයි දේ ගත යුත්ත උකහාගත යුත්ත යෝනිසෝ මනසිකය එයා දන්නවා රූප වල නැහැ ඔය එළියේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල නැහැ. ඔය තියෙන පඩවි ආපෝ තේජ වල නැහැ. මේක දිහා බලන බැල්ම ඒක දිහා දැක්විය යුතු ආකල්පය මගේ හදාගත්ත හිතේ විතරයි තියෙන්නේ. ඒක හදලා නැත්තම් හිත යෝනිසෝමනසිකාරයක් නැත්තම් අපිට මේ පිටින් පෙන්නන නරනාටකම් වලින් අපිට මනාපමනාප පහක්. ඊට පස්සේ අපි මේ මනාපමනාප දිගේ හැම කිලප මාළුවෙක් වගේ කොක්කට අහුවෙච්චි නාශනෝ දාගට දාගට මීහරක වගේ අපි ඇදගෙන යනවා. ඇදගෙන යන්නේ අපායටමයි යම බල්ලුමයි කෙලෙස්මයි මායමයි. නමුත් මේ මොන ආත්‍යක් ඉස්සරහින් තිබ්බත් රූපද සද්දද ගන්ධද රසද පහස තිබුණත් යෝනිසමනස්කාරයෙන් බලන්නේ කරන දන්නවා. මේ රූප වල කෙලෙස් නැහැ. ඒ දිහා බැලිය යුතු ආකාරයක් තියෙනවා. යෝනිසමනස්කාරය කියලා කියනවා. අනේ යෝනිසෝ මනස්කාරය ඇති වුණාට පස්සේ තමයි ඔය කියන ධම්ම විචේ සම්බොජ්ජංගේ පහළ වෙන්නේ. ඒ නිසා එතෙන්ට එනකන් මේ ධම්ම විචේ සම්බොජ්ජංගේ පහළ වෙනකන් එහෙම නැත්නම් මේ කියන යෝනිසෝ මනස්කේ යෝනිසෝ මනස්කාරය පහළ වෙනකන් අපි හරියට චෝදනා කරනවා. මේක මෙහෙම උණී අය මෙහෙම වෙන්නේ නැත්තේ අය කියලා ඒ වගේම ඉල්ලි මිල්ලනවා. මට අර්ථ දියව මේක දියව කියලා හටම් කරන්න හදනවා. ඒ මොකද අර ධර්මතාවය දන්නේ නැති නිසා. ඒ නිසා හොඳට බලන්න පුළුවන්. බාහිර කෙනෙක් දිහා බලනවෝ තමන්ගේ හිත දිහා බලලා මේ යම් කිසි වෙලාවක ආතතිගතව මේක මට ලැබෙන්න ඕන. එහෙම නැත්නම් ලැබිච්ච දෙයට විවේචන එනවනම් හොඳට තේරුම් ගන්න පුළුවන් මගේ යෝගාචර ගතියක් හෝ යෝනිසු මනසිකාරයක් නෑ. මගේ තියෙන තාම ඉඳුරම් පිනවීම පමණයි. එමෙන්න තමයි සම්මත ලෝකේ තියෙන ඒ සැප හොයාගෙන යන පිස්සුව විතරයි තියෙන්නේ. ඉතින් ඒක තියෙන තාක්කල් අපි සමාජය අවුල් කරනවා. ඒත පැමිණ යන අරමුණු වලින් කෙලෙස් උපදවනවා, කෙලෙස් වගුරුවනවා. ඉතින් ඒක නිසා අපි කොහේ ගියත් නැදිච්ච හිත, අශික්ෂිත හිත ඇති මිනිස්සයා ඒ තමන්ට හතුරෙක් විසින් කරලිතු හොරේ හොරේ කොට කරන දඬුවම කරගන්නවා. විෂෝ දිසංයන්තං කෛරා වේදී වාපන වේදිනම් මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ මේ මනාවට පිහිටවන ලද්ද නැති හිත එතන අයෝනිසෝමනසිකාරයේ පිහිටන ලද්ද හිත හොරි හොරෙකුට දෙන දඬුවම හතුරෙක් හතුරෙකුට දෙන දඬුවම දෙනවා ඉතින් ඒක මේ තමන්ගේ නැහැදිච්ච හිතේ ගතිය කියලා මේ බොජ්ජංග මට්ටම දැනගන්න තේරෙන්නේ නැහැ හිතන්නේම මේ අල්ලපු ගෙදර එක්කන වුණියම් කරලා. එහෙම නැත්නම් මේ අපිට අයිතිවාසිකම් අපිට ලැබිලා නැහැ හටන් කරන්න ඕන. අම්මට තාත්තට විරුද්ධව හටන් කරනවා ආණ්ඩුවට විරුද්ධව හටන් කරනවා. හටන තමයි දිගටම තියෙන්නේ. ඉතින් මේක නිසා ලෝකයේ මේ සම්පatti කොච්චර තිබුණත් සමාකාරව බෙදෙන්නෙත් නැහැ. මේ සම්පatti වලින් පුදුමාකාර අවුල ඇති කරගන්න. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ කවදා උත්තර දෙන්න ගියේ නෑ. මොකද මේ සම්පත් සමසේ බෙදලා දෙන එක හෝ අවුල් නැති කිරීම ජන විඥාන වශයෙන් විශාල වශයෙන් කවදාවත් කරන්න බෑ. මොකද බොහෝ දෙනා අයෝනිසමංස්කාරයෙන් ගත කරන්නේ. ඉතින් අයෝනිසමංස්කාරයේ යෝනිසමංස්කාර වලටපත් කරන සම්පත් මොන විතර වෙදිලා ගියා. මොන ආසන්දාහනේ වුණත් ඒ පුද්ගලයා ඉන්නේ ඒ යෝනිසමංස්කාරයේ අරසාවේ ධර්ම විචාරසාවේ සති සම්බොජ්ජලිය හරස්සාවේ එතකොට එයා ආර්ය භූමියටයි ලං වෙන්නේ. ආර්යයන් වහන්සේලා වැඩ කරන විදිහට ලං වෙන්නේ. ලං වුණාට පස්සේ ආට තේරෙන්න පටන් ගන්නවා. එහෙම එනේනදී නොසලෙන තලතුණා මනස තලතුණ හැදිච්ච ගතියක් තිබුණ නැත්තම් මේ ශාද්ධර්මයට ඇතිවෙච්ච බාධා දිහා බලනකොට අවුරුදු 2600 කවදාකවත් මේක රැකෙන්න බෑ. ඔය ආයුධ වලින් හරි ගහ බැනගෙන හරි ගහ කා දීලා හරි මේ ධර්මය රැකෙන්නේ නැහැ. මේ ධර්මය රැකෙන්නේ යෝනිසෝ මනස්කාරයේ තියෙන ඥාන හෘදේ වස්තුවේ තමයි. ඉතින් ඒ නිසා මේකට කවුරු මොන විදිය සැලසුම් කරලා බාධා කරන්න කියත් මේක වටන්න බෑ. මොකද හේතුව ධර්මය රැකෙන්නේ ඔය කැප සංගාහන යාරා නෙවෙයි. තමන් හික්මිලා යෝනිසෝ මනස්කාරය ඇති කරගෙන ධර්ම මුල් අවස්ථාවේදී අතු කරගන්න බැරුව තියේදී නිත්‍යපතා භාවනා කරලා ආසන කනවන කරලා කරලා කරලා කරලා දවසක ධර්ම න්‍යාය තේරුම් ගන්නට පස්සේ අපිට න්‍යාය ස්වභාවික න්‍යාය ආන්නේ කරගන්න පුළුවන් මට්ටමට ගියා වගේ තැනකට යනවා. එම් කියන කතා ධර්මයි අපිට න්‍යාය පාලනය කරන්න පුළුවන් කියන එක නෙවෙයි වෙන්නේ. න්‍යායෙන් වෙන්න තියෙන දරතේ, න්‍යායෙන් වෙන්න තියෙන කරදරේ, න්‍යායෙන් එන්න තියෙන වෙහෙස නැති කරගන්න පුළුවන් තරම් බුදුහාමුදුරු කියලා දෙනවා. ඒක නිසා භාවනා කිරීම එක පැත්තක්. අපේ ජීවිතය අපි කරන හික්මීම සීලේ වශයෙන් අරසා වෙන එක සමාධි හික්මීම ප්‍රඥා හික්මීම එක පැත්තක්. ඒ වගේම යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියන එක තව පැත්තක්. ඒ නිසා භාවනා කිරීම අපි පුද්ගලික ධර්මයක් කියලා ගත්තා. මටයි තියෙන්නේ මගේ කය වචන එක හික්ම ගන්න එක. මටයි තියෙන්නේ මගේ හිත සමාධිගත කරගන්න එක. මටයි තියෙන්නේ මට අදාළ විපස්සනා ඥානෙක පහල කරගන්න එක. නමුත් ඒ වැඩ පිළිවෙල සෞඛ්‍ය සම්බන්ධ වැඩෙන්නේ යෝනිසමංස්කාරය නැතුව. යෝනිසමංස්කාරය ඇති කරගන්න මුක්කලිකව බෑ. ඒක ඒක බුදුහාමුදුරන්ගේ මාර්ගය. යෝනිසමංස්කාරය එන්නෙම සත්පුරුෂයන් අහා පමණයි. ඒ නිසා අපි පෞද්ගලිකකරණය කරගෙන මුල්ලකට වෙලා සිල්ලක්කට සමාධියත් ඇති කරගත්තට ප්‍රඥා භාවනාවට උත්සාහ කරාට ඒ කරගෙන කරගෙන යන වෙලාවේ කල්යාණ මිත්‍ර ආශ්‍රය හා එතෙන් එතෙන් ඕනේ බැනමිතිකා කරන වේදය නොලැබුණොත් යොන්සුමංස් කාර්යයක් වෙන්නේ අයොන්සුමංස් කාර්යයන්ට ඉන්නේ ඒක නිසා යම් කිසි කෙනෙක් කොච්චර දන් දීලා කොච්චර සිල් රැකලා බණ භාවනා කරමින් ගත කරා ඒ කෙනාට මේ නුවණින් කල්පනා කිරීම යහ මගින් කල්පනා කිරීම කියන එක නැත්තම් තාම බුද්ධියට කියලා සතුට වෙන දෙයක් නොලබෙන්නේ ඉඳී තියෙනවා ඒ නිසා යහට සිද්ධ වෙනවා ඒ ಗುಣධර්ම වඩන අතරේ සත්පුරුෂ ඇසුරහරා හිතුවක්කාරකම් නොකිරීම හරහා යතහ පහත් වීම හරහා මේ ආකල්ප සම්පත්තියක් ඇති කරගන්න. ඒ අනුව තමයි මේ දෙක සමබර වීම අනුව තමයි ඒ ධම්ම විචේ සම්බොජ්ජංගේ පහළ වෙන්නේ. ඒ නිසා යෝගාවචරය තමන්ගේ වර්ධනය සඳහා භාවනාවේ වර්ධනය සඳහා අනුකීර්තිය අහන ගතිය ඒකට කී කරුගතිය කියලා කියනවා. අනතිමාන ගතිය කියලා කියනවා. යටහත් පහත් ගතිය තියෙනවා. හැබැයි මේ යටහත් පහත් අනතිමාන ගතිය තියෙන්නේ කඩප්පුලි වැඩ කරන්නේ නෙවෙයි. නරකියක් පැහි වලට හෝ නරක වැඩ කරන්නේ නෙවෙයි. ඒකට යටහත් පහත් වුණොත් එහෙම ආත්ම නිෂේධනයක් කරන යාට ඉදී විලංගුල ළඟින්ද වෙනවා. මේ යටහත් පහත් වීම කරන්නේ සත්පුරුෂයන් විශේෂ, සද්ධර්මයේ විශේෂ ඒ නිසා නිතරම මට තේරෙන්නේ සරුවච්චන් වහන්සේට තේරෙනවා. එනිසා මේ සරුවච්චන් වහන්සේ කියපු ක්‍රමයට හෝ දෙවෙනිතන් යනෝ ගිය කල්යාණ මිත්‍යන්ගේ ඇසුරට නිතරම අපකට වෙලා වාසය කරනවා. වාසය කරනවා තමයි මේ ධර්ම විචය සම්පෝඥාගේ වැඩෙන්නේ. මේ වගේ පිරිසක් දිහා සලකලා බලනකොට මේ හැම කෙනාටම යම් ප්‍රමාණයකට සාමාන්‍ය ලෝක මනුස්සත්වයට එක බලනකොට සාමාන්‍ය ප්‍රමාණයට වැඩි ධර්ම ඥානයක් තියෙනවා. අපිට කැප කරලා තියෙනවා. ජීවිතේ තැහෙන කාලයක් මේ දාන සීල භාවනාවට කැප කරලා තියෙනවා. නමුත් මේ කියන විදිහට යෝනිසෝමනසිකාරය ආවට පස්සේ යෝනිසෝමනසිකාරය වැඩෙනකොට ඉද බික්ක වේවික්කෝ ධම්ම විචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිසග්ගාන පස්සේ මේ ධම්ම විචේ කියනකොට කියන මේ කාරණාවදියා බලලා මේ පිටපොත්තේ තියෙන මවාපෑම විතරක් නෙමෙයි ඒක ඇතුලේ මොකද්ද මේ පෙන්වන්න හදන්නේ කියලා නෙය්‍යාර්ථය විතරක් නෙමෙයි නීතාර්ථයක් පිටපොත්තේ පෙන්වන්න හදන එක නෙවෙයි ඇතුලේ මොකද්ද තියෙන්නේ කියන එකයි මතු පිට මොක වුණත් යට තියෙන පණිවිඩය මොකක්ද කියන එකට මේක බුද්ධ ශාසනය කියන්නේ අර්ථය සහ ධර්මය කියලා. අපි ලෝකගත කරන්නේ අර්ථ ශාස්ත්‍රයට. කීයකදී හම්බ කරන්නේ. ඒකේ ඉන්නකන් ධර්මයෙන් ලැබෙන්නේ. අර්ථ ශාස්ත්‍රයේ වැඩ කරන ගමන් මේ ලෝකේ කාට එක එක නා එක එක නාටකම් නටනවා. මේ මොකාටද නටාගෙන එන්නේ කියලා එකක් තියෙනවනේ. මේක යට තියෙනවා න්‍යාය පත්‍රයක්. ඒක නිසා නැතිල බලන ගමන් මේ මොකාටද එන්න හදන්නේ කේල් ගහපන්නද මේ ගොනා යන්නේ පොල් ගහපන්නද කියලා ඒ ධර්මයේ දකින්ද යෝගාචර දැනගන්න ඕනේ මේ හැම දෙයකම පැතිකඩ දෙකක් තියෙනවා කියලා. මතු පිටින් පෙන්න හදන දේ සහ එකකින් නියෝජනය වෙන දේ. මෙන්න මේක පෙන්වීම සඳහා මේ ධම්ම විචේ කියන වචනේ නිරුද්ධියත් එක්ක බලනකොට යෝගාචරයට මේ මේ මෑත කාලේ මේ කියන්නේ බුදු ජාතිය පස්සේ අපි මේ ගත කරන සාසනෙ පෙන්ලා දෙන්න පුළුවන්. මේ වචී සංස්කාර වල තියෙන මේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක. විතක්ක චෛතසිකය කියලා කියන්නේ මේ ධම්ම විචේත ගොඩක් උදව් කරන පාරමේ මම කියන්නේ. විතක්ක චෛතසිකය කියන්නේ තමන්ට ඉදිරියට ඉදිරිපත් වෙච්ච අරමුණ අනික් අරමුණ වලින් වෙන් කරගෙන ඒ තමන් උග්‍රගත් ආරමුණටම හිත නම්වන්න පුළුවන් ගතිය විතක්කේ කියලා කියනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි ඉඳගෙන භාවනා කරනවා කියලා හිතමු. ඉඳගෙන භාවනා කරනකොට අපි අරමුණක් ඉදිරිපත් කරගන්නවා. අපි ඉඳගත්තර පස්සේ නාසිකාග්‍රේ හුස්ම රැල්ල බලනවා. නැත්නම් උදරේ පිම්බීම හැකිලිම බලනවා කියලා අපි අරමුණක් ඉස්සරහට ගන්නවා. සක්මන් කරනකොට මම වම දකුණ වශයෙන් බලනවා. එහෙම නැත්නම් ඇවිදින ඉරියව්ව දිහා බලනවා කියලා අපි අරමුණක් ඉදිරිපත් කරනවා. ඉතින් අපි ඒක තියෙන සාකල් පළවෙනිම බොද්ධංග කියන සතිය වැඩි නිසා අපි ඒක මෙනෙහි කිරීමක් කරනවා. ආශ්වාසයෙන් කොට ආශ්වාසය කියලා මෙනෙහි කරනවා. ප්‍රශ්වාසයෙන් කොට ප්‍රශ්වාසය කියලා මෙනෙහි කරනවා. මෙන්න මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක මතුවෙන මතුවෙන වෙලාවේ වෙන එකක් එක පටලවා ගන්න නැතුව ආස්වාසේලායි වමින් ආස්වාස කියලා හිතනම් ගන්න පුළුවන් නම් ඒකට අපි කියනවා ආස්වාසේ ආස්වාසයට විතක්කේ නැග්ගයි කියලා විතක්ක චෛසිකේ යොමු කරන කියලා. එනම ප්‍රස්වාසයෙන්කොට ආස්වාසය අමතකයි ප්‍රස්වාසයට හිත නැගිනවා. මේතර දිගට එනේ දිගට ආස්වාසය ප්‍රස්වාසය ආස්වාසය ප්‍රස්වාසය නැගිනවා නම් සතිය වැඩෙනවා විතක්කේ වැඩ කරනවා. මුත් ටිකක් වෙලා යනකොට පොඩ්ඩක් සද්දත් කරදර කරනවා. නැත්නම් හිතවිල්ලක් වෙනවා වේදනාවක්. ඉතින් යෝගාවචරය දන්නවා දැන් ඉතින් ආනපාන නෙවෙයි හිත තියෙන්නේ මේ සද්දේ. නමුත් ඒක දන්නවා. එතකොට කැම්බල දැන් විතක්කේ නැගලා තියෙන්නේ මූල කර්මස්ථානයේ මේ සද්දෙට වේදනාවට හිතවිල්ලට කියලා අර මූල කර්මස්ථානයේ තිබුණු විතක්කේ දැන් විවිධාංගීකරණය කරනවා. අතනින් මෙතෙන් එන අරමුණුත් එක්ක බල බල කොහොමද මල් මාලට එනේන මල අමුණනවා වගේ සද්දයාවත් වේදනාවත් හිතවිල්ලක් ආවත් ආශාසයාවත් ප්‍රසාසයාවත් හිම්බීමාවත් හැකිලිමාවත් ඒකට හිතක් යොදෝදා යනකොට සතිය පුදුමාකාර අකන්න භාවයක් එනවා. එතකොට මේ යෝගාවචරයට තේරෙනවා මේක ඉනේ මල අනුනට පුරුදු කරනකොට ඉනේ අරමුණු විතක්ක යොදා ගන්න පුළුවන් වෙනකොට ඒක ලොකු ආස්කම. තේරෙනවා මේ ආස්වාසේ වෙලාවේදී මේක ප්‍රස්වාසේ නිවි කියලා වැටහීමක් තියෙනව නැත්නම් කොහොමද ආස්වාසේ ආස්වාසේ බව දන්නේ? ඒක ප්‍රස්වාසෙට ගියාට පස්සේ ආස්වාසේ නෙවෙයි මේක ප්‍රස්වාසෙමයි කියලා මේ අතගා බැලීමක් තියෙනවා රස බැලීමක් තියෙනවා අරමුණු රස විඳීමක් තියෙනවා අරමුණු නැන්වීම එක කෘත්‍යයක් ඒ නම්වපු අරමුණ අනික් අරමුණ වලින් වෙන්කොට පරිච්ඡේද කොට කොටු කරලා දක්වන ගතිය තව එකයි ඒක කියනවා විචාර විමසුන් නොවන කියලා නිසා අරමුණට හිත නම්මනකොට මේ අරමුණේ හිත තියෙනවා කියලා දැනගන්න එක විතක්කේ නම් නැත්නම් මෙනෙහි කිරීමකට ඒ අරමුණ අනිත් එක නෙවෙයි කියලා දන්න ගතිය ආස්වාසය කරනකොට ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්න ගතිය ඉම්බි මැකිලිම නෙවෙයි කියලා දන්න ගතිය අපි දන්නේ නැතුනට අනිවාර්යයෙන්ම අපේ ස්නායු පද්ධතිය සංඥා ස්කන්ධය තියෙන දෙයක් මෙන්න මේ දෙක වෙන් කර ගන්න පුළුවන් නම් එයාට ඔය IT ටෙක්නොලොජි එකේ PhD එකක් හම්බුනාට වැඩිය දැනුමක් එන්න පටන් ගන්නවා අරමුණට හිත නැංවීම එකක්. ඒ අරමුණ අනිත්‍යවයි වෙන් කරන අනන්‍යතාවයෙන් පෙන්වන එක තව එකක්. ඒ වුණා නියා කතා කරනකොට පැටලෙන්නේ නැහැ. හරියටම තේල් ගහට මේ කොස් ගහට මෝල් ගහින් යනවා වගේ කිරි ගහට මෝල් ගහින් තමයි යනවා වගේ කිරි එනවා. දැන් අපි කතා කරනකොට අපේ කතාවේ යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියලා කියන කතාවල් තියෙනවා. හොඳට තේරෙනවා කමඨාන් සුද්ධ කරනකොට මේ ඉදිරිපත් කරන අදහස් වල සම්පූර්ණ අර මහසෝන වගේ මිනිහා ඉස්සරහට ගියාට ඔළුව පිටිපසට තියෙන. ඔල්මන්ද බේරේ. ඒ මොකද මේ මේ කතා කරන්නේ මොකද්ද? ඒක ගැන නෙමෙයි කියන්නේ. එතන මේ කමඨාන් සුද්ධ කරනකොට මේ ඉදිරිපත් කරපු මූල කර්මස්ථාන ගැන කියන්න කියලා කිව්වහම මට සද්ද ඇහුණා කියනවා වේදනාව වුණා කියලා කියනවා හිතීලියාවයි කියලා নানা ප්‍රකාර චෝදනා. මොකද්ද මූල කර්මස්ථානේ කියලා දැනගන්න 15 සැරයක්වත් ප්‍රශ්න අහන්න ඕනේ. මේ ඉන්දෙතන භාවනාවක්ද මේ කියන්නේ මේ ඇවිදින එකක්ද මොකද්ද මේ කියලා. ඉතින් යෝගාවචරයට හෙම්බත් වෙනවා මේ කාරණාවට එනකොට. ඒක මොකද මේ විතක්කේ හඳුනන්නේ නැහැ. ਵਿਚාරය හඳුනන්නේ නැහැ. ඒක නිසා කරන කතාව අපබ්‍රන්තයි ග්‍රීක භාෂාව වගේ යන්නේ කොහෙද මල්ලේ පොඩි. මම මේ බුරුම හින්දාදී මාස 18ක් එක දිගට බැනුම් ගැහුවා. ඔබ කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කියලා. හැබැයි කියනවා මේක මට තේරුම් ගන්න පුළුවන්. කියන දෙමලේ පිරිසිදු කරලා කියපන් ගොඩක් කරුණේ පා කියන පුංච කියන මේ පුංචි කාරණාව පිරිසිදු කරලා කියන්නේ. මේ සිංහල බෞද්ධයලා තියෙන දැනුම වැඩි. දැනුම වැඩි මේ පුංචි දෙය කියන දන්නේ ලෝක බහු බහු භූත කතා කරා. ඉතින් කතා කරලා කිට්ටු කරලා අහන්නේ මොකද්ද මේ කියන දෙමලේ? මෙන්න මේ ටික තේරුම් ගත්තා නම් මේ කතා කරන්නේ මේ අරමුණ ගැනයි. මට ඒ අරමුණ ඉදිරිපත් කරන මෙන්න මේ විදිහට වැටුණා. ඊට පස්සේ මේ අරමුණ මම එක මෙනෙහි කරේ තුන මේතරයි මට වැටුනේ කියලා කියනවනම් යෝගාවචරයට කමඨා සුද්ධ කරන්න කියන්න පුළුවන් නම් එයාට කමඨා සුද්ධ කරන්න ඕනේ නැහැ. එයාට තේරෙනවා. ඒ ඉතින් එනවයි කියන ලේසි. මෙතන ඉන්න සමහරකට තේරෙනවා ඒක. ඒ නිසා අපිට මේක මේ මේ මනුස්ස ලෝකයට අයිති නැති දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ. පුළුවන් දෙයක්, ඇත්ත දෙයක්. අනිතික අබෞද්ධයටත් මේක තේරෙනවා. ඒ නිසා හරියට කාරණාවට කතා කරනවා. ආ මේක තේරුම් ගත්තට පස්සේ අපි කියමු මේ තියෙන අනන්‍යතාවයේ තේරුම් ගැනීම. ආශ්වාසය කරන වෙලාවදී ප්‍රශ්වාසය නෙවෙයි, සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් ආශ්වාසයමයි කියලා ඒක තේරුම් ගැනීම සඳහා අපිට ඒක සීතල ගතිය, ඒක දිග ගතිය, හැපෙන ගතිය අපිට වැටහෙනවනේ. අන්නේ කාරණාව ඉදිරිපත් කරන එක අපට අන්වාර්ථ ඉදිරිපත් කරන එක සුවිශේෂී දක්ෂකම. ඒක විචාර බුද්ධිය. ඊමන්ස නුවණක්. අත්දකපු දේ පිළිබඳව අත්දකපු හැටි කියන්න පුළුවන්. නැත්තම් අපි කායිමනි නාටකයක් වෙන්න පුළුවන්. හීනෙන් බය වෙලා වෙන්න පුළුවන්. දුර්ගන්නාතේ කියන්නේ අපදානේන සම්පායති කිය. චරිතයෙන් සපේලා කියන්න පුළුවන් ඒක. කොහොමද දන්නේ මේ ආස්වාසේ අත්දැකයි කියලා? නේ නේ මන් දන්නවා මොකද ප්‍රසආදී උණුසුමයි මම මේ වෙලාව අත්දැකේ සීතල වාතයක්. මට ඒක හැප්පෙනවා තේරුණා. කිටියට වැටුණා කියලා චර්යාවෙන් සපේලා කියනවා. ඒ අපදානේන සම්පායති කියන වචනේ අපේ ලොකු chance කිව්වේ චරිතයෙන් සපේලා කියන්න පුළුවන් තමයි කරපහනේ කියන්න පුළුවන්. කාටවත් විරුද්ධ වෙන්න බෑ. නමුත් ඒක ඉදිරිපත් කිරීමේ දක්ෂකමක් අපි පිළිගන්නේ නැති නිසා අපි හැමදාම අර අනානානාගත කරනවා. මේක වුන්චි නිසා නෙමෙයි මම ඉදිරියට යන්නේ. මේක පුතාම වැදගත්. දවසක යෝගාචරයට උඩ තියෙන භාවනා කරනකොට මෙන්න මේ ටිකයි මේ ආනාපාන දක්නකොට ආස්වාසි මේ දක්න ආස්වාසි මේ කියලා මෙන්න මේ ලකුණු ටික කියන්න ඕනේ. ආස්වාසයෙන් මේ ටික කියනකොට කොච්චර වෙලා මේ ආස්වාස් ප්‍රසවාස දෙක වෙන්කොට දැනගැනීම බලන්න පුළුවන්ද කියලා දැනගන්නකොටම මේක පිරිසුදු කරලා කැඳේ කලපේරුවගේ දැනගන්නකොටම මේ යෝගාවචරයට අමතර අභියෝගයක් එනවා. කරකොලතරල ගන්න. ටික වේලාවක් යනකොට දැන් ආසත් ප්‍රසාද දෙකේ වෙනස අඳුර ගන්න බැරි තැනකට. අනපන සිවුම් වෙනවා. මේ නිසා අර දක්ෂතාවය එනකොටම ආස්වාසේ මෙහෙමයි ප්‍රසවාසේ නෙවෙයි. ප්‍රස්වාසයේ නෙමෙයි ආස්වාසයේ නෙවෙයි මේ වචන දෙක ඕනනම් ඉම්බි නැකලිට දාලා දැනගන්න. නැත්නම් සක්මන් කරනකොට මේ වමට මේ දකුණට දාලා දැනගන්න. මේක වෙන් කරලා දැනගෙන බලලා කියලා ඒ ඒ දැනුමේ ලෑස්ති භාවනා කරන්න ගිය ගමන් ඉඳගෙන හුස්ම රැලි දෙක යනකොට ආසත් ප්‍රසාර දෙක තියුම් වෙලා දෙක අතර වෙනසක් අල්ලගන්න බැරි තත්ත්වයකටපත් වෙනකොට අර යෝගාවචරය ඉගෙන ගත්ත භාෂාව ඉගෙනගත්ත ඒ ව්‍යාකරණය අවලංගු වෙන්න පටන් ගන්නවා. දැන් වෙනසක් පේන්නේ නැහැ. මුදුවට බලනකොට පේන්නේ හුස්ම නම් ගන්නවා. මේ ඊට පස්සේ යෝගාචරය ආය රණ්ඩු කරන්න පටන් ගන්නවා. හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. දැන් අර වෙනසක් නැහැ. ආය භාවනායි ශිකක් කරනකොටපත් වෙනවා. ඒ නිසා මේ පළවෙනි පියවරේදී අපි මේ ආස්වාසය, ප්‍රස්වාසය වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසය මෙනෙහි කිරීම සහ දේවල් අතර වෙනස දැන ගැනීමට හදාගන්න ගොඩක් කල් යනවා. ගොඩක් කල් ගිහිලකට ලෑස්තිලා ගිය ගමන් ඒ යෝගාවචරයට සිද්ධ වෙන දේ තමයි ඊතාවික්ම දානපනේ සිව්මියට පටන් ගන්න. ඉඳගත්කොටම සිව්මියට පටන් ගන්න. සිව්ම වෙනකොට ආස්වාස් ප්‍රසාද දෙක අතර වෙනස නොදැනී යනකොට ඒ යෝගාචරයට අයෝන්සුමනසිකාරය පහළ වෙලා එක්ක හිත නින්දට වැටෙනවා එක්ක සැක උපදවන්න නැත්නම් හයිය හුස්ම ගන්න හදන නැත්නම් සබුක සදාගෙන නැගිටලා යනවා. මේ වෙච්ච සංගතිය මොකද්ද කියලා කමඨාන් සුද්ධ කරන කියන්නත් බෑ. මේ දිනුවක් කියලා දන්නෙත් නෑ. ඒ නිසා යෝගාවචරය හිතන්නේ අර හොඳට වෙන් වශයෙන් දැක ගන්න පුළුවන් ආස්වාද ප්‍රසවාසයේ දිපිලා. ඒක දක්ෂ වෙලා ඒකට ලෑස්තිලා ගිහින් බලනකොට නොබෝ වේලාවක ඒ දෙක අතර වෙනස නැති මට්ටමට ගියා කියන එක සතිය නැතිවීමක් වශයෙන් සමාධිය නැතිවීමක් වශයෙන් යෝගාවචරය චෝදනා කරන පටන් ගන්නවා. එතකොට කමඨාන සුද්ධ කරන එකේ ප්‍රයෝජනේ තමයි කාට හේතු ගන්නන්න ඕනේ නෑ මේක භාවනා කරලා නෙවෙයි සතියට නෙවෙයි සමාධිය නෙවෙයි මේක සමාධිය දියුණුවා සතිය දියුණුවා දෙක වෙන් කරලා බලන්න ගිය ගමන් ඒක නරමුට හොඳට සමීපව බලන්න ගිය ගමන් උච්ඡන්න වෙලා බලන්න ගිය ගමන් ආසන්න වෙලා බලන්න ගිය ගමන් ඒ දෙකේ වෙනස විරංජනේ වෙන්න පටන් ගන්නවා දිය වෙන්න පටන් ගන්නවා බොඳ වෙන්න පටන් ගන්නවා. ඒකට භාවනාව ජීවිතයේ භාවනා වචනෙන් කියනවනම් පෞද්ගලික ලක්ෂණ අප්‍රධාන වෙලා ලීන භාවයටපත් වෙලා පොදු ලක්ෂණ මතුවෙන්න ගන්න. දෙකේ සම ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙනස අල්ලනවා කියන එක නිත්‍ය සංඥාවේ ඉන්න එකට කවදාවත් කරන්නේ නැහැ. මේ නිසා ඒක නා නිත්‍ය සංඥාවෙන් යන්න ඕනේ. දෙක වෙනස අල්ලා ගන්නා සුළු විතක්ක ਵਿਚාර මොහත් කරගෙන ලෑස්ති වෙලා භාවනාට ගිය කෙනාට ආස්වාස් ප්‍රසවාස බොහෝ ශීඝ්‍රයෙන් තුනී වෙන පටන් ගන්නවා. තුනී වෙනකොට වෙනස්කම් වෙනුවට පොදු ලක්ෂණ පහළ වෙන්නේ භාවනාවේ නිත්‍ය සංඥාවදල අනිත්‍ය සංඥාවට යන එක. නැත්නම් රාගයේ ඉඳලා කාමාශාවේ ඉඳලා එපා වීම මතුවෙන තැන කම්මැලිකම මතුවෙන තැන. නීරසකම මතුවෙන තැන. මේකට කියනවා විරංජනේ වීම කියලා. මෙන්න මේ විරංජනය සිදු වෙනකොට ඒකට අනුග්‍රහ කරන්න දැන නැති නිසා මෙතන ඉන්න 90කට වැඩිය මේ භාවනා අවු කරන තියෙන්නේ. ඒක හරි අමාරුයි මන් දන්නේ මේ නැවතුණාට හදේ පණක් මම අරගෙන තියෙනවා. විස්තර වෙනවද කියලා. නමුත් මේකට වෙහෙස ගන්නට බෑ. පාඩු වෙන්නේ නැහැ. මොකද කවදා හරි මේක තේරුම් ගන්න ඒ දැකපු දේ වෙන දෙයක් වඩපත් වෙනවා. දුරට වෙන් කරලා කැදේ කල වේන වගේ වෙන් කරපු දේ ආයේ සම වෙන ගතියක් එනවා. එතකොට යෝගාවචරය නිච්ච සංඥා වෙනා. එන්න තයි යෝගාවචරය ආයුර්ධමචකාරී නම් මේක භාවනාව කැඩුනා සතිය කැඩුනා කියලා එක්ක හිත නින්දට වැටෙනවා. එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්නවා. එහෙම නැත්නම් නැගිටලා යනවා යන්නේ. කවදාවත් ඒක වාර්තා කරන්න දන්නේ නැහැ. ඉතින් ඒක කවදා හරි අපි හිතමු මේක ධම්මවිජේ සම්බොජ්ජංගේ බොජ්ජංග මට්ටමට වඩා ගන්නට උනන්දු වෙන කෙනෙක් මේ කොහොමද දවසක කියන්න පුළුවන් වුණොත් මට මුලදී නම් ආනාපාන දෙකේ හොඳට වෙනස තේරෙනවා. නමුත් මේක සිව් වේකට සිව් වෙනන්න මට මෙනෙහි කරන්නත් බෑ. දෙකේ වෙනස තේරෙන්නේ නැහැ. ඒකට හිත තෝන්තු වෙනවා. වර එක නිින්දට වැටෙනවා. වර එක ගැස්සෙනවා. වර එක එපා වෙනවා. වර එක අයියෙක් හුස්ම ගන්න හිතනවා කියලා. එතකොටම අහගෙන ඉන්නේ කාට කියනවා නෑ නෑ එහෙම මොකක්වත් කරන්න එපා. ඔය භාවනාව ඉදිරියට යන්නයි හදන්නේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ පාවිච්චි එක වචනය. ඔන්න ඔකට ලෑස්තිලා යන්න. සිව් වෙනවා. ඒක ආය අවසන් යන්න එපා. හුස්ම ගන්න යන්න එපා. ආය මිනී කරන්න යන්නත් එපා. ආය මේ භාවනා සතිය කරන එක හිතන්නත් එපා. ඔය යෝන්සෝමච් කාඩ දාගන්න මේ පෞද්ගලික ලක්ෂණ පොදු බවටපත් උනනවා. මෙන්න මේකට ලෑස්තිලා ගිහිල්ලා යෝගාචරය මේක තමන්ගේ ඥානයක් බවට අත්දැකීමක් බවට පත් කරගත්තට පස්සේ ඒ යෝගාචරයට තේරෙනවා අර විචක්ෂණ බුද්ධිය පාවිච්චි කළ යුත්තනකුත් තියෙනවා ඉබීම ඒක ටික වෙලාවක් යනකොට හැලෙන දනකුත් තියෙනවා පාවිච්චි කරන තැනදී පාවිච්චි කරන්නේ නැත්නම් ඒත් මැට්ටා පාවිච්චි කරන්න ඕන නැති හැල්මඩ බදී ආයෙ කරපින්න ගත්තොත් ඒත් මැට්ටා ගොඩ ඒමනක් නැහැ ගොඩ ඒමනක් නැහැ. ඒක සරුවචනාංශේ පෙන්නන්නේ කඟකින් ගොඩ වෙන්න පහුරක් හදාගන්න තු බෑ. සමහරවට නම් පුළුවන්. උගදෙනෙක් පහුරක් හදාගෙන ගොඩ වෙලා ධනිපනි ගාගෙන අතිපයින් තම දම්බි ගහ ගහ. ඒගොඩට ගියාට පස්සේ ඔය පහුර කරේ තියාගෙන යන්න එපා. ඔබ දාලා බලන්න. ඒගොඩ වෙන්නයි පහුර ගත්තේ. කුල්ලූප මං ඕකික මේ ධම්ම දේතිසාමි නිත්තරණතායේ නොගහනත්තාය. මේ ගොඩ වෙන්නයි මේ පහුර හදාගත්තේ. ඒකට ගියාට පස්සේ පහුර අත්හැරලා බලන්න. ඔක කරේ කියන්නේ ඩොන්නේ. අන්නේ වගේ තමයි මේ අරමුණ පිළිබඳව මේ විචක්ෂණ බුද්ධිය ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කරගන්න ගතිය. ප්‍රස්වාසේ මුලින් මැද අපෙන් අග වෙන් කරගන්න ගතිය. මේ හිත අවශ්‍ය ගන්න. ඒකට කියන්නේ උත්ප්‍රේරණය කරගන්න. අත්‍යවශ්‍යයි. නමුත් ඒක හරියස් ගමන් ඒ ඒ වැඩේ කරපු ගමන් ඒක නැතුව යනවා. එතකොට ළමන තියෙන හුස්ම ගන්නවා. ආය මුලමඳක බැලිලා කරන්නත් බෑ. ආස්වාදෙන් පස්සේ වෙක් කරන්න බෑ. මිනී කරන්න බෑ. හැබැයි අඛණ්ඩ සතියක් තියෙනවා. හොඳ සමාධියක් තියෙනවා කියලා. ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් ගතිය ඒ ඥානය ඒ හැකියාවේ කුසලතාවය කියන යෝනිසෝ මනසිකාරය. අන්නේ යෝනිසෝ මනසිකාරය ගියාට පස්සේ මේ යෝගාවචරය මේ ධම්මවිචේ කියන එක පාවිච්චි කරන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිසංකාන පස්සේ පාවිච්චි කරන්න ඕන වෙලාවදී ඒක පාවිච්චි කරලා ඒක හැදුනා පස්සේ මගාතු වෙන්නේ බොහොම විවේකීව මේ මුදුවට කාරණා කාරණා තේරුම් දැනම තිබුණා දැන් නැහැ දැන් තියෙන නීරසකම දැන් තියෙන කම්මැලිකම දැන් තියෙන ඒකාකාරී ගතිය එතනදී හිත අවුල් කරගන්නේ එතනදී හිත කලබල කරගන්න. හොඳට විවේකීව දන්නවනේ හොඳට පිළිච්ච ආනාපාන දැන් පේන්නේ නැහැ. නමුත් සතිය තියෙනවා. සමාධිය තියෙනවා. අයෝනි සමන්ස්කාරය කරනවා. මේ නිසාම සතිය කඩා ගන්න. මේ නිසාම සමාධිය කඩා ගන්න. මේ නිසා යාට විවේකයක් නැහැ. එතකොට නිින්දට වැටෙනවා. හිත දැඩි වෙනවා. අයිය හුස්ම ගන්න හිතෙනවා. කවදා හෝ එහෙම නැතුව එතනදී විවේකීව මේ විචක්ෂණ බුද්ධිය අවශ්‍ය වෙලාවක් තියෙනවා. කෘත්‍ය සම්පාදනය කරාට පස්සේ හැලෙනවා. විරාග නිසිතං ඒ ධම්ම විචය කියන මේ කොහොම කොහොම තරුණ මට්ටමේ කාරණා කාරණා වැටහෙන ගතිය දැන් නැති වුණා කියලා මට පාඩුවක් වුණා. එහෙම නැත්නම් හානියක් වුණා කියලා ගන්නෑ. එයා ඒක පිළිබඳව තිබුණු රාගය ආශාව විරාගයක් වඩපත් කරගෙන හොඳට කරුණු වැටුණ දෙන්නේ නැහැ. ඒ නිසා එක ගැඹුරින් බුදුහාමුදුර සඳහන් කරන්නේ මාර්ග ඥාන මට්ටමට යනකොට ධම්මෝ විවෝධික වේ මහතබ්බා අගේවා ධම්මෝ මහනි මේ ධර්මයක් ඔබට අතාරින්න වෙනවා අධර්මය ගැන කුමන කතාවද කියලා මේ ධර්මය හරියෙන් අල්ලබදාගත්ත කෙනාට ඔය ධම්මවිචේ සම්බොජ්ජංගේ පිළිබඳව විරාග නිස්සිතව විවේක නිසිතව භාවනා කරන්න බෑ ධර්ම කර්ම වලට බැඳී ගන්න නිසා ඒක නොදැනී යනකොට ඒව විරංජනේ වෙලා යනකොට ඒව නොපෙනී යනකොට ඉතින් පපුවෙන් දෙක ගන්න අඬන්න පටන් ගන්නවා හයියෙන් හුස්ම ගන්න පටන් අර ගන්නවා කන පින්දක් ගන්නවා මට ඉස්සන හොඳට ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙන දැන් වැටෙන්නේ නමුත් යා තේරෙන්නේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වැටුනේ තුනක් හතිය තියෙනවනේ සමාධිය තියෙනවනේ කියන එක තේරෙන්නේ ඒක තමයි මේ තරුණ වර්තමේ ධම්ම විචේ සම්බොජ්ජක් අපි වඩන්න ඕනේ අවශ්‍ය වෙලාට ඒකේ ඇිනවා. උත්තර කර්ම කන්න තේරෙනවා. කන්දී ගල බීරුවා වගේ චීන කන්නඩියක් දැම්මා වගේ විස්තර වෙලා පේනවා. ටික විලාගයක් වෙලා. ඒ විචිතුරුකම නැති වෙලා යනවා. ඒ විචිත්‍රත් ඒ වුණාට සතියදී සමාධිය තියෙනවා. ආ මේ විදියට කාරණා කාරණා නොවැටුණත් අපිට නැත්තම් මෙහෙම කියකියි. අරමුණක් නැති වුණත් අරමුණක් දිගේ පවත්වපු සතිය අරමුණ නැති වුණත් සතිය කැඩෙන්නේ නැහැ. සමාධිය කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ අරමුණ කියන්නේ අපි රූප ධර්මයක් කියලා ගත්තොත් වින්දනයක් වේදනාවක් දිගේ තමයි අපි සතිය පවත්න්නේ. අනිගමන යනවා විඳීමක් නැහැ. ඒ සතිය තියෙනවා. ඊට පස්සේ යනවා සංඥාවකට හඳුනා ගන්න දෙයක් ඇතුව තමයි අපි සතිය පවත්න්නේ. නමුත් හඳුනා ගන්න දෙයක් නැතුව තියෙද්දි සත්‍ය පවතින පුළුවන්. අනිමිත්ත සතිය කියලා එකක් තියෙනවා. ඒක නැත්තම් අරමුණක් නැති සතිය කියලා එකක් තියෙනවා. ඉස්සල භාවනා කරලා තමයි සතිය පවත්න්නේ. අන්තිමට මොනවා නොකර නිකන් ඉඳලා සතිය පවතින එකක් තියෙනවා සංස්කාර නැතුව. මෙන්න මේ මට්ටමේදී හිතන්නේ බුද්ධ ශාසනයක් නැති කාලේ කොච්චර භාවනා කරත් කවදාකවත් මේ මට්ටම් පන්නන්න බෑ. බුද්ධ ශාසනයක් තියෙන කාලේ කමඨහන් සුද්ධ කරලා අර තේරුම් ගන්න ඕනේ අරමුණ තියේදී කරන භාවනා තමයි අපි පටන් ගන්න කාය අනුවසනාව කියලා. ඒ අරමුණ ගෙවන් වීමක් සිද්ධ වෙනවා. අන්නේ ගෙවන් වෙන වෙලාවේදී ওই විචක්ෂණ බුද්ධිය නැති වුණාට නැති වුණා වගේ පෙනුනට සතිය තියෙනවා සමාධිය තියෙනවා. වේදනාව නැති වුණාට මොකක් තේරෙන්නේ නැහැ. කයවත් තේරෙන්නේ අඩු ගන්න. ඒත් සතිය තියෙනවා. මේක ඇතුළතද පිටතද හොඳද නරකද ගොරෝසුද සියුම්ද කියලා වෙන් කරගන්න බෑ. සංඥා අමුණන්න බෑ. සතිය තියෙනවා. මම භාවනා කරනවා නෙවෙයි සම්පූර්ණ ඕටෝ පයිලට් එකෙන් දාලා තියෙන්නේ. සම්පූර්ණ බලන්න සම්පූර්ණ සතිය තියෙනවා. ආන්න මේ මට්ටමට යද්දී යෝගාවචරයා මේ ඇති කොට තියෙන සතිය සහ නැති කොට තියෙන සතිය ඇති වෙලාවේදී තියෙන සමාධිය සහ නැති වෙලාවේදී තියෙන සමාධිය පිළිබඳව ඕනකට වැඩි දැනුම තියෙන කට්ටියට හරි පටලවිලක්. ඒ මට මතකයි ඔය අන්තිමට කරපු වැඩමුළුවේදී ඔක්කොම තිබුණා නැගිටලා යනකොට කියනවා ඉති ස්වාමීන් වහන්සේ රූපයක් නැතුව ඉති නාමයක් තියෙන්න බෑනේ. ඉතින් ඒක කොහොමද එහෙනම් නාමයක් නැතුව සතිය තියෙනවයි කියලා කියන්නේ. කොහොමද එහෙනම් නාමයක් නැතුව මේ සමාධිය තියෙනවයි කියලා කියන්නේ කියලා එයා මූල ධර්ම තමයි කතා කරන්නේ. මට ඉච්චරේ වෙලා දෙන්න කතා කරන්න ඕනේ නමුත් බුදුදානන්සේ කියලා තියෙනවානේ අපි සමතෙන් අචනක් ණයට ගත්තොත් රූප ධානයේ සහ අරූප ධානයේ කියලා අරූප ධානය කියලා කියන්නේ රූපේ ගිවං කරලා එතන තියෙන අවකාශය අරමුණට. ඒකේ සම්මතයක් තියෙනවා. නිවන නෙමෙයි මේ. ඔමේ හැම දෙයකම හැම මිනිස්සෙකුටම ඡායාවක් තියෙනවා වගේ. හැම වස්තුවකටම හිවණල්ලක් තියෙන වගේ විද්‍යාව කියනවා හැම මැටර් එකටම ඇන්ටි මැටර් එකක් තියෙනවා. ඒව නැතුව පවතින්න බෑ විද්‍යාව. ඉතින් අපි මේ තියෙන දේ බලාන බලාන බලාන බලාන ගිවාම් කරන ගියාට පස්සේ පේනවා. ඒක හිවණල්ලක් කියලා එකක් තියෙන. ඒක නැති තැනක් තියෙනවා. ඒක ඉස්සතන් හිත එක හිස් කියලා. හිස් නෑ. හැම දෙයකම අනිත් පැත්ත තියෙනවා. අපි මේ පැත්ත ගැන කිසිම හැඟීමක් නැහැ අවුරුදු 120 ජීවත් වෙනවා සංකාර ගණන් ජීවත් වෙනවා සාරවත් මේ බුද්ධ කල්ප ජීවත් වෙනවා මේ ඇති දේවල් එක්ක රණ්ඩෝ විතරයි අපට තේරෙන්නේ ඒක නැති තැන මේ පේන රූපේ නැති තැන මේ ශක්ති ගන්ධ රස පහස නැති තැන සතිය පවත්වන්න පුළුවන් සමාධිය පවත්වන්න පුළුවන් කියන කාරණාවට අපි අන්තිම බලනවා මේ ලෝකේ ඉදurangට සම්බන්ධ ඉන්ද්‍රිය බද්ධ ඥානීය තීන තාක්කල් නිවනක් ඇත්තේම නැහැ. එනිසා මේ ඉන්ද්‍රිය බද්ධදී ඉක්මවන්න තියෙන ඉන්ද්‍රිය බද්ධදී හරහා ගිහිල්ලා විනිවිදලා විනිවිදට පස්සේ තමයි හිතට දෙන්න ඕන නම් කියන්න තියෙන භාවනා පටන් ගන්න ඉදා තමයි. එතකොට අරමුණක් ඇතුව නෙමෙයි භාවනාව යන්නේ. නිමිත්තක් ඇතුව නෙමෙයි භාවනාව යන්නේ. බැලීමක් ඇතුව නෙමෙයි භාවනාව යන්නේ. මෙනෙහි කරමින් නෙමෙයි භාවනාව යන්නේ. භාවනාව යනම කිසිම රූපයක් කිසිම වේදනාවක් සංඥාවක් සංස්කාරයක් නැති තැනක අන්න ඒකට හුරු උනායි කියලා හිතන්න ඒකට තමයි භාවනාවේදී හුරු වෙලාකට කලබල වෙන්නේ නැතුව කෝල වෙන්නේ නැතුව විවේක නිශ්චිතව භාවනා කරන්න පුළුවන් නම් විරාග නිශ්චිතව භාවනා කරන්න පුළුවන් නම් නිරෝධ නිශ්චිතව භාවනා කරන්න පුළුවන් නම් පටිච්චසංකානුපස්සීව භාවනා කරන්න පුළුවන් නම් ධම්ම විචයේ කියලා පැමිණීම බුදුන්පත් වීම තමයි මේ කතා කරන්නේ. ඒක නිසා යම් වෙලාවක යෝගාවචරය මේ විවේක නිසිතං ධම්ම විචේ සම්පොච්චං කම්බික වේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසක්කාන පස්සී කියන මේ කාරණාව ආධුනිකයට පෙන්වන්නේ භවනා කරන විවසනා කරන ආධුනිකයට පෙන්වන්නේ අරමුණ තමයි ගන්නෙ. ඒක නැත්ති නෑ පටන් ගන්න ප්‍රසවාස තමයි ගන්නෙ. ආශ්‍රසි ගෙවෙන තැන බලන්න. ප්‍රසවාසි ගෙවෙන තැන බලන්න. පිම්බීම ගෙවෙන තැන බලන්න, ඇකිලිම ගෙවෙන තැන බලන්න ඔය හැම අරමුණකම හට ගන්න තැනට හිත යන එක තමයි මායя කියන්නේ. ඒ තමයි කෙලෙස් කියන්නේ. ඒ තමයි සංසාරය කියන්නේ. ඒ අරමුණේම ගෙවෙන තැන බලනවා කියලා කියන්නේ නිරෝධය බලනවා. විවේකේ බලනවා, විරාගේ බලනවා. ඒක නිසා මිත්‍යකල් සංසාරේ මුණත දිහා බලබලා, මතුවීම දිහා බලබලා කරපු භාවනාව. ඒක ගෙවන් වෙන වෙලාවෙදී. ඒක ගෙවන් වෙලා ගෙවිල ගෙවිලා හිටයි හන්දයි කියලා අන්න අන්තිම ලේසෙට යනකොට සතිය සමාධිය එල්ල වෙලා එනවා උරුට්ටු වෙලා එනවා පුදුමාකාර ශක්තිය. නික්කමට අහුම්කන් දෙන්න මේ සද්දෙට සද්දේ සම්පූර්ණයෙන්ම ගෙවිලා ඉවර වෙන තැනට යන්න විවේකී වෙලා සුද්ධ භාවනාව. සද්දෙට හිත යොදන්න සද්ද ගොරෝසු විලාවේ පුපුරවගෙන දෙදරවගෙන යනවා ඒ සද්ද ඉවර වෙන තැන බලන්න අපි කවදාකවත් ගියේ නැතනකට යනවා නමුත් ඉනේන සද්ද ඇහුව මිසක්ක මියුසික් වල මේක මේ වෙනකන් කවදාකවත් ඉවර වීමක් බලලා නැහැ ඉනේන උස්මරයල බැලුව මිසක්ක ආශ්වාසයේ ගෙවෙන තැන ප්‍රශ්වාසයේ ගෙවෙන තැන පිම්බීම ගෙවෙන තැන හැකිලිම ගෙවෙන තැන බැලුවනම් මේ භාවනා ජීවිතයේ මේක සුන්දර ලස්සන වචනයක් වුණාට මේ කියන්නේ මරණයට සාදර වෙනවයි කියන්නේ. උපත්තියෙන් අපි දැන් සාදර වෙලා තියෙන්නේ. ප්‍රති පරිදාන්නේ සාදර වෙලා තියෙන්නේ. අපිට කවදාද නිවනට යන්න ඕන උපදිච්ච ගන්න බැරි නැටි බලන්න වෙන්නේ. අමාරු අමාරු ඒ මොකද ඒක අවමංගල්‍යයට දාලා නැති. ඒක දැකීම කාලකන්නිකමක් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ නිවන කාලකන්ණි කරගලා තියෙන්නේ. සද්ධර්මයෙන් ආලවන්න කරගෙන ඉන්නේ. නොද්දකින් නොබනන් ගියාගෙන භාවනා කරන්නේ. මොකද? නිවන. ඉතින් නිවන ඉන්නේ. එනවා බලන්න නම් ඕනේ නම් මේ ධම්ම විචේ සම්බොජ්ජංගය විවේක නිසිත මිරාග නිසිත නිරෝධ නිසිත පටිච්චසකන පස්සේ මේ මතුවෙච්ච අරමුණ හැම එකක්ම ශීර්ෂියක් ගෙවිලයි තවරුණක් එන්නේ. මේක ලස්සන පැත්ත එන හරියක් දුක් නම් දුකී කෙලවර බන් එක සැපයි කියන එක අහන්න දෙයක් නැහැ. අපිට පේන්නේ නාඩියක් සැප කියලා. මොන්න තරම් තකතිරුකමද කියලා ඉතින්. බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙන මහණී ඇති වෙන තාක් ඇති වෙන දුක් උකට සාදර වෙනවයි කියලා කියන්නේ දුකට සාදර වෙනවා අසත් ධර්මයට සාදර වෙනවා පාපයට සාදර වෙනවා මාර්ගපාක්ෂික වෙනවා. ගෙවෙන තා ගෙවෙන දුක් නම් දුක් ගිවන් කරනවායි කියලා කියන්නේ ආස්වාසයේ ගෙවීම. ප්‍රසවාසයේ ගෙවෙන තැන, පින්දීම හැකිලිම ගෙවෙන තැන. ආන්නේක බලන්න බෑ ඇති වෙන තැන බලන්න නැතුව. ඉෂා පටන් ගන්නකොට හොඳට ඇති වෙන තැන බලලා එයා ඊට පස්සේ ස්වභාවයෙන්ම න්‍යායානුකූලව නැති වෙලා තියා බලනකොට අරමුණයි කියලා හිතන්න එපා නැතුණයි කියලා හිතන්න එපා බය වුණයි කියලා හිතන්න එපා කනුණයි කියලා හිතන්න එපා මේක බලන්න තමයි මං ආවේ කියලා ධම්ම විචයයි කෙල්ලවර අවසාන තැන බලන්න පුරුදු කරන්න පටන් අරගත්තොත් අපි හිතගෙන හිටියත් ඉඳගෙන හිටියත් කෑවත් දීවත් මතුවෙන මතුවෙන සෑම අරමුණක්ම ඉවර වෙන්නේ නිරෝධී. ඒක බලන්න පුරුදු කරපු මනුස්සයාට මම ස්ත්‍රියාවක් වුණා, මම පුරුෂයෙක් වුණා, මම බැවිද්දෙක් වුණා, මම පැවිදි වෙන්න බැරි වුණා මට. මම බෞද්ධයෙක් වුණා, අබෞද්ධයෙක් වුණා, මම සියන්නිකය බැවිදුනේ, රාමඤ්ඤිකය බැවිදුනේ මාසේරම් බඩක් නැහැ. ඕනම දෙයක පටන් ගන්නෙදී තාරා කියලා තිබුණාට ගෙවෙනකොට හැම එකේම තියෙන එකම රසය. විමුක්ති රසය. අපි ඒක බැලුවේ නැත්තේ මොකද අපි ඒක කාලකන්කමක් කරගන්න. යමක ගෙවන් වෙන තැන බැලීම අවමංගල්‍යයක් කරගන්න. එචා යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ අපි මෙතෙක් කල ඇතිවීම බල බල හිටියේ. මොනත ඒක බලන්න ඕනේ ඇත්ත. නමුත් බලන මතක දෙන හැම ඇතිවීමක්ම නැති වෙනවා. යම් කිසි සමුදේ ධර්ම තබ්බත්ත නිරෝධ ධර්ම කියලා. අන්න නිරෝධ වෙන පැත්ත බලන්න පටන් අරගත්තොත් ඒ කිනාට કોઈ ධාතුවෙත් કોઈ රූප ධර්මෙත් કોઈ නාම ධර්මෙත් કોઈ ඉරියව්වෙත් કોઈ වෙලාවෙත් ඒ Nirodha දක්නාසුලුව ගත කරන්න පටන් අරගත්තොත් ඒකට කදාකත් වාගයක් පාල වෙන්නේ. කදාකත් ද්වේෂයක් පාන්නේ ගෙවෙන දෙයට මොන ද්වේෂයද? ඒ වගේම බලන්න ඔය සද්ද ඉවර වෙන තැන අහන්න ගියොත් නිින්දයයිද කියලා කවදාවත් නිින්දයක් නෑ. නිින්ද නෙවෙයි ඒ වුණාට පුදුම අවදියක් එන්න පටන් ගන්නවා අර අන්තිම ගෙවෙන සද්දේ කඳුල නිකන් හිටියර බෑනේ කනට රුකුල් දීලා අහගෙන ඉඳ වෙනවා ආන්නේ වගේ ආශ්වාසයේ ගෙවෙනකොට ප්‍රශ්වාසයේ ගෙවෙනකොට හිතේ මේ අවදි වීම මේ ධම්ම විචේ හරහා සිද්ධ වෙන්නේ ඒ නිසා ගොරෝසු තනින් අල්ලන්න අල්ලන එක එකක් අනිත් ඔක්කොම එකක් කරලා ඉවර වෙනකම් අත ගාගෙන ගියොත් මේක කවදාරේ එක ධර්මතාවයක දැක්කොත් නිවන් දැකලා මිසක නතරේ. ඔක්කොම අල්ලන්න යන්න බෑ. අල්ලන්න බෑ ඒක කරන්න බෑ. නිසා එකකට කොටු කරා. ආශ්‍රස් ප්‍රසාර කරන ඒක අල්ලන්න. පිම්බි බැකලි කරන ඒක අල්ලන්න වෙටි. කවදා හරි ඉවර වෙන තැනකට කියන්න කිට්ටු කරනවා නම් දර ගන්න ගන්න දැන් වෙලා ඇවිල්ලා. බය වෙන්න එපා නින්දට වැටෙන්න දෙන්න එපා. කලබල වෙන්න නැතුව ඉතාමත් විවිධව සම්පූර්ණ තමන් බදලා තමන් කිරි දීලා හදාගත්ත දරුවා අත උඩ ඉන්නදී මැරෙනකොට ඒක දිහා හොඳට බලන් ඉන්න පුළුවන් අම්මා කෙනෙක්. ඒක ලේසි නෑ. අම්මලාට විශේෂයෙන්ම අමාරුයි. එහෙම නෙමෙයි හිතන්න ඇලෙබල කුමාරයාමි තමන්ගේම දරුවා වනේ දාලා කොටනවා. ඇහෙන කොටත් බඩ දඟලනවා. බුදුරජාණන් වහන්සේ අන්නේ වගේ තමයි කියන්නේ. ඔබ මොකුසින් වදාගත්ත දරුවා උඹ යතේ මැරෙනකොට ආන ඒක දිහා කොහොම ඉවසීන විවේකීව විරාගීව නිරෝධේ වල්නාසුතුව අග්නිසග්ගානුපියස්තිය බලන්න පුළුවන් වුණොත් ඔය අපි ඉගෙන ගත්ත සියලු අනිත්‍යතා දුක්ඛතා අනත්තතා හේතුඵල ධර්ම චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ තේරම කියන මේ සාචිරු දිනාට මේ කරගෙන යන ශක්තිය අනුව මේ කාරණාවට හිතියු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවට ධම්ම විචේ පිළිබඳ ධර්මදේශනා මෙතන අප කරනවා සිල් දිනාට සනසිමුදා වේවා.